ආරාම විහාරවාසී පූජනීය මන්ත්‍රීපුර ශ්‍රද්ධා මුද සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අර මේ පින්නතුන් පින්නතියන් සෝදානම් වෙන්නේ අද ධර්ම දේශනාවට මේ විදිහට සවන් දීලා ඒ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් තමගේ ජීවිතයට එකතු කරගෙන ඒ ජීවිතේ ශක්තිමත් කරගන්න ජීවිතේට අර්ථයක් ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. දේශනා කරන්නේ සංයුක්ත නිකායේ ආසීත වග්ගයේ දාරුක්ඛන්‍දෝපම සූත්‍රය. බුදු ජයන්ති ගන්සමාලාවේ සංයුක්ත නිකායේ හතරවෙනි පොතේ 350 පිටුවේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. දාරුක්ඛන්‍දෝපම සූත්‍රය දර කඳක් උපමා තමයි මේ සූත්‍ර දේශනාව භාගතුන් වහන්සේනා කරන්නේ. අයෝධ්‍යා නුවර ගංගා නම් ගංගා සබඩ වැඩ ඉන්න භාගතුන් වහන්සේ අතර වික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ මේ ගංගාවේ දර කඳක් ගහගෙන යනවා. දර කඳක් ගහගෙන යනවා. ඒ දර කඳ ගහගෙන යන වෙලාවේ වික්ෂුන් වහන්සේලා අමතලා මහණෙනි දැක්ක දර කඳක් ගහගෙන යනවා. එහෙමයි භාගතුන් වහන්සේ මහණනේ මේ දරකඳ මෙතරට එන්නේ නැත්තම් මෙතරට එන්නේ නැත්තම් එතරට යන්නේ නැත්තම් මැද සිදා බහින් නැත්තම් ගොඩ ගසන් නැත්තම් මිනිස්සු ගන්නේ නැත්තම් නොමිනිසුන් ගන්නේ නැත්තම් සූර්යයකට අහු වෙන්නේ නැත්තම් ඒක ඇතුළත කුණු වෙලා ඒ ගඟ පතුලේ ගිලා බහින්නේ නැත්තම් ඒ කොටේ මහ මූලතම ගමන් කරනවා. බාධාවක් නැහැ. මොකද ගංගානම් ගඟේ තලපහර යොමු වෙලා තියෙන මහා සාගරේ. ඒ නිසා මහා සාගරයට මැදිලා යනාමේ කොටේ. මෙතරකන්. ඒ වගේ මහණෙනි භික්ෂුවක මෙතරට එන්නේ නැත්නම් එතරට යන්නේ නැත්නම් මැද කිඳා බහින්නේ නැත්නම් මුඩට ගහන්නේ නැත්නම් මිනිසුන්ගේ ගැනීමක් නොවන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමක් නොවන්නේ නම් සුරියකට අහු වෙන්නේ නැත්නම් ඇතුළත කුණ වෙන්නේ නැත්නම් ඒ භික්ෂුව සම්මාදිට්ඨිය ඇති කරගත්ත භික්ෂුව නිවන කියන ඒ මහා මූද වගේම දරකඳ ගියා වගේම නිවන නිවන කියන මහා සාගරයට ගහගෙන යනවා. අන්න දරකඳ යන හැටි. ඉතින් හරි ලස්සන උපමා උපමේය තියෙන සූත්‍ර දේශනාව. මෙතනදී බුදුසයන් වහන්සේ මේ දැන් දරකඳක් සාගෙන යන නම් දරකඳ ඉස්සලාම ගඟට එන්නේ නැයිනේ. ඒ ගඟට එන්න එනකොටත් ගඟට එන්න කොච්චර අමාරුද කියන එක පෙන්වන්න අතුවා ඉස්සර කරනවා තව කොටසක්. ගඟට එන්න අමාරු. දැන් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ නිවන නැමැති සැඩපාරට සෝතේ කියන්නේ නිවන නැමැති සැඩපාරට අවුලයි එයා සෝතේට ආපත් වෙන ආර්ය ශ්‍රාංග මාර්ගය තමයි මේ සඩපහර. එහෙනම් ආර්ය ශ්‍රාංග මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්නේ අන්න ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනා කවදාවත් නිවෙන්නේ තොරව මෙහා නවතින්නේ නැහැ. උපරිම ආත්ම භාව හතකදී. එයා උපරිම ආත්ම භාව හතයි. එතකොට මෙතෙන් එන්න කොච්චර අමාරුද? ඒතර මේ සම්මාදිට්ඨිය කොටස් දෙකක් වෙනවා කියන්නේ. එකක් තමයි සාසව පුණ්‍ය භාගය. ඒ කියන්නේ ආශ්‍රව තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ දන් දෙනකොට එහෙම තියෙන්නේ සම්මාදිට්ඨිය. තව එකක් තියෙන අනාශ්‍රව. ආශ්‍රව නැති එකක් තියෙන එක ලෝකුත්තර. ඒක නිවන තමයි බරේලා කියන්නේ සම්මාදිට්ඨිය. එහෙනම් දැන් මෙතන කතා කරන්නේ මොන සම්මාදිට්ඨියද? මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එවනම් පින්නතනේ අර බුදු පියාණන් දේශනා කර මේ අටුවාවේ සඳහන් කරලා තියෙන ටික අපි කිංග බලමුකෝ. මේ ගඟට එන්න දරකඳ. මේ ගහේ ගහකින්නේ මේ දරකඳ එන්නේ කොටේ එන්නේ. කොච්චර අමාරුද කියලා. එමෙක පේනනවා කාරණා අටක් මේ ගඟ ගඟකට එන්නේ නැහැ කියලා. මේ අටුවාවේ සඳහන් වෙනවා. දැන් ගහක් තියෙනවා. මේ ගඟට උගක් දුරින් තියෙන්නේ. පර්වතයක් වගේ තියෙන තැනක මේ ගහ තියෙනවා. ඒ ගහ කවදාවත් ගඟට එනවා. එන්නේ නැහැ. එතනම හැදිලා, එතනම කොළ වැටිලා, එතනම වේය කාලා, එතනම විරාපත් වෙනවා. කවදාවත් ගඟට එන්නේ නැහැ. ඒකට පේනවා භාග්‍යතුන් වහන්සේ එය මිත්‍යා දෘෂ්ටි ශක්තිය. මේ කියන්නේ අර කර්ම කර්මඵලවත් අදහන්නේ නැති මිත්‍යා දෘෂ්ටියක්. දසවස්තුක සම්මාදිට්ඨියක්වත් නැති කට්ටියට තමයි මේ කියන්නේ ඒ මිත්‍යාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය පැහැදිලි කරන්න කලින් මහා ජත්තාරික සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරු පෙන්නනවානේ. මොකද්ද මේ මිත්‍යාදිට්ඨිය කියන්නේ? දුන්නේ විපාක නැත. දුන්නට හම්බෙන්නේ නැහැ. ඊළඟට පූජාවේ මහා පූජාවන් සිද්ධ කරනවා. ඒකේ පූජාවල විපාක නැහැ. සත්කාරේ විපාක නැහැ. මෙලොව නැහැ. පරලෝක කියලා දෙයක් නැහැ. ඊළඟට මවෙක් නැහැ. පියෙක් නැහැ. ඒ වගේම ඕපාතික සත්‍යෝ නැහැ. එතකොට හොඳ නරක ක්‍රියාවන් වල විපාක නැහැ. පින් කරත් පව් කරත් ඒ වගේ විපාකයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මෙලෝ පරලෝ දැනගෙන ඒවා පිළිබඳව දේශනා කරන බුදු පියාණන් වහන්සේ වගේ ඒ කල්යාණ මිත්‍රයෝ නැහැ. එහෙම කට්ටියක් නැහැ. අන්න ඒ කට්ටිය මොකද ඒගොල්ලෝ මිත්‍යා කවදාවත් ගඟට එන්න බෑ. කොටේ එන්නේ නෑ. එතනම හැදිලා, එතනම දිරලා, එතනම විනාශ වෙලා. ගඟට එන්නේ නෑ. දැන් හිතන්නකෝ. නේද? දැන් අපි දැන් ඔය බටහිර රටවල් හරියට අගය කරනවා. දැන් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඕපපාතික සත්‍යය ඉන්නවා කියලා. නමුත් මේ උපාසකම් වලින් හැව පෙරේතයෝ එහෙම ඉන්නවාද කියලා මොකද කියන්නේ? ඉන්නවානේ. ඒවට මොකක්ද කියලා දන්නේ නැහැ. තාම ඒගොල්ලෝ ෆොටෝ ගන්නවා. හොයන්න තාම. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. දෙවිවරු ඉන්නවා. ඒෝපාතික සත්‍යය ඉන්නවා කියන එක ඒගොල්ලොන්ගේ විශ්වාසය. එහෙනම් ඒගොල්ලෝ දැන් අපි දිනුනේ කියලා හිතුවට මේ සම්මා දිට්ඨිය තියනවාද? නෑ නේද? අන්න එතන බලන්න. නම් මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉන්න අපිට මහා වාසනාවක්. මිත්‍යා දෘෂ්ටිය තරම් ලොකු අකුසලයක් කොහෙවත් නියත මිත්‍යා දෘෂ්ටි එක්කච්චියට මේ කල්ප විනාශයක් අවසානයේවත් තේරෙන්න බැහැ. මේ ආනන්තරී පාප කර්මයක් කරලා අර කල්ප විනාශය වෙලායේදී අපරාපරිය වේදනීය කර්ම විපාක දෙලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යනවා. හැබැයි නියත මිත්‍යා දෘෂ්ටිකය මොකද වෙන්නේ? අර කෝටි ලක්ෂයක් දක්වලට එහා තියෙන තව නිරයන් වල උපදිනවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටිය නම් ඒක දෙයක් නෙවෙයි. අම්මා නැහැ කියපුවම ඉවරයි නේද? අම්මා නැහැ කියවන අම්මා කියන එකක්වත් අපි අහන්නේ. අම්මා ඉස්සල්ලාම කියලා දෙන්නේ. මේවා කරන්න එපා, මේවා හොඳට, මේවා නරක. ඉතින් ඒ වගේ මිත්‍යා දෘෂ්ටි. එහෙනම් එයාට යන්න පුළුවන් ගාගෙන යන්න බෑ. එතකොට දෙවි කාරණේ විදිහට පෙන්නනවා ගඟ ළඟ තමයි තියෙන්නේ. ගහ තියෙන්නේ ගඟ ළඟ. මුල් තියෙන්නේ ගඟ පැත්තට නෙවෙයි එළියට. ගහ තියෙනවා. මුල් එළියට විහිදලා තියෙනවා ගඟෙන් එළියට. අර අතු ටිකක් විතරක් මොහොත් අර ගඟට නැමිලා ඉඳලා හිටලා අතු ගඟේ වතුර ගෑයි. ගානන් යන්නේ නැහැ. අතු විතරයි. අතු ගෑයි. අතු ගෑයනා අන්නේ අතු ගෑවුනාට යට යන්න බැහැ. කවුද මේ? ඒගොල්ලෝ ඒ දෙන්නේ අතර මේක දේශනා කළ තියෙන කාටද වික්ෂුවන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලාට දැන් අපි මහාන වෙන්නේ මොකක් සඳහාද? වික්ෂුවක් මේ පැවිද්ද ඉල්ලන්නේ මොකේදද? සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සච්චිකරණස්සා. ඊමං කාසාවන් දස්සා, ඊමං කාසාවන් ගනිස්සා. මේ සංඛාර දුක නැති කරගන්න තමයි සිවුර පාවිච්චි කරන්නේ. ඒක ඉල්ලන්නේ ඒකයි. පැවිද්ද ඉල්ලන්නේ. ඒතර එහෙම කෙනෙකුට තමයි මේ කියන්නේ ධර්මය. ඒතර මේක ගිහි අය ගලප ගන්න, සමන්ත ගැලපෙන විදිහට ගලප ගන්න පුළුවන්. දැන් ඔන්න අර විදිහට අපි පැවිද්ද ඉඳලා මහාන වුණා කියන්නේ. මොන මහාන වෙච්ච භික්ෂුව එක දවසක් කොහොම ඉන්නකොට තමන්ට පෙර ධනයක් තියෙනවා. ඊයේ කාලේ ධනයක් එහෙම තියෙනවා. ඉතින් පැවිදි වුණාට පස්සේ නවක භික්ෂුවක් විදිහට තමයි ඉන්නේ. දැන් වයසට ගිහිල්ලා මහාන වුණාට පස්සේ මම ගිහිල්ලා පළවෙනි ආසනේ දෙන්නේ මේ ජීවිතේ නම් ඔක්කොගේම සභාපති අරගෙන මේක දරාගෙන ගියා ඒ වුණාට මොනවා වුණත් ජනාධිපති මහල වුණා. මොකද අන්තිමයට තමයි ඉන්නේ. ඉන්නේ අන්තිමයට. ඒක තමයි ඒකේ පිළිවෙල මහාන පිළිවෙල. දැන් මේ විදිහට අවසානතරේ ඉන්නකොට මෙයාට කල්පනා වෙනවා මම මෙච්චර මේ කෙනෙක්කම් වලට පත්ුනේ නෑ නේ ජීවිතේ. දැන් මේ අවවාද උපදෙස් කමක් මේ අහන්නේවත් නෑ. ඉතින් තමන්ගේ එක ඉතින් අහගෙන ඉන්නවා. එතකොට කරගෙන ඉන්නවා. තමන් හිතන දේ පහනේලා දూరు දරාගෙන ඉන්නවා. හිතියට මොකද කරන්නේ? තමන්ගේ පෙර වෙච්චි දැන් අහන අනිත් අයගෙන් මගේ මේ පෙර ධනයක් තියෙනවා. ඒවා පරිහරණය කරලා ඒවත් කීතියට කමක් නැද්ද කියලා. හැබැයි නියම කල්යාණ මිත්‍රෙක් නම් කියන්නේ නෑ ඒව කමක් නෑ කියන්නේ. අර සතර යන්නම කට්ටියක් ඉන්නවනේ මේ කට්ටිය කියනවා කමක් නෑ කියලා. ඉතින් මෙයා මොකද කරන්නේ? ආපහු යනවා. ගිහිල්ලා අර ගොවිතැන් කටයුතු කරගෙන නේද? හැබැයි මහාන කටයුත්ත කෙරෙන්නේ කොයි වෙලාවද? අර බෝ මලුව අමදිනවා ඒ වගේ දේවල් කරනවා. හැබැයි අර විදිහට වෙන දේවල් කරගෙන ඉන්නේ. අර ගිහි කටයුතු පෙර කරපු ගිහි කටයුතුම කරගෙන ඉන්නේ. දැන් යනවාද නිවනට? යන්නේ. ඒවයත්ොත් ඉතින් ගෙදර වැඩකට කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක තමයි යන්නේ. මොකද හැමදාම ගෙදර වැඩ. ඉතින් මේ පිටුනාහස ගැන කියන්නේ නමුත් මේකත් එහෙමයි. කියන්නේ නැහැ. ඒතකොට ඉඳලා හිටලා අර අතු ගෑවෙන වතුරේ ගෑවුණාද? යන්නේ නැහැ. අතු ගෑවෙන බොමලුව ඒවා පරිහරණය කරනවා. සයිත්‍ය ඒවා පරිහරණය කරලා ඒවාම දිනවා. ඉතින් ඒවා කරනවා. නමුත් යන්නේ නැහැ. නිවන. ඊනම් තව ගහක් තියෙනවා. ගඟ මැද හටගෙන තියෙන්නේ මැද තියෙන්නේ. ඒ වුණාට බාහිර වැල් වලින් වටේටම ගස් වලින් එතිලා යන්න විදියක් නැහැ. බාහිර වලින් දැන් ගහ මැද ගහ තිබුණා ගහ ගඟ මැද තමයි ගහ තියෙන්නේ. හැබැයි වටේ තියෙන වැල් වලින් කොළ වලින් අස් වලින් අර මේකේ තියෙන ගස් වල අතු ගිහින් වක්කෙච්ච අතු බැඳලා තියෙනවා. දැන් යන්න විදියක් නැහැ. ගහගෙන යන්නේ. බැඳලා නැති ඒකට බුදු පියාණන් දේශනා කරන්නේ මේ ඇත්තටම මහණෙච්ච මේ විසුණුනාන්සේ නමක් ඒව නැත්නම් ශ්‍රමණේ මේ සාමික දේවල් මොනවා සාංගික දේවල් කියලා කියන්නේ දානේ ඊළඟට අර ආවාසය ඊළඟට ජීව සිවුරු බෙහෙත් පිළිකරනවා පරිහරණය කරගෙන ඉන්නවා. හැබැයි එහෙම හිතියා වුණාට මේ භික්ෂුවට යන්න බෑ. ඇයි දන්නවද? බාහිර වැල් වලින් යට ගන්න. මොනවාද බාහිර වැල් කියන්නේ? අර ගිහි මිනිස්සු කියන කියන දේවල් කරන්නේ. අද අපේ ස්වාමීන් වහන්සේලාට හරියට වෙලා තියෙනවා. අරකට එන්න කියනවා මේකට එන්න කියනවා අපේ උත්සවය කියනවා අරක කියනවා ඉතින් යන්න පුළුවන් උදේට දාන දවල්ට දාන කරින්න නැන්දට ඊටවට පාන්සු පුර ඊට පස්සේ මම කියනවාට වඩින්න එපා කියන එක නෙවෙයි ආරාධනා කරන්න එපා කියන එක නෙවෙයි ඉතින් මේක ඉවරය ඒ භික්ෂුවට යන්න විදියක් නැහැ. ඇයි මිනිස්සුන්ගේ කටයුතුම කර කර කර කර ඉඳලා. ඕගොල්ලන්ටත් එහෙම වෙලා තියෙන කීයයි ඕගොල්ලලා තියෙන්නේ. යන්න හේතුවට දරුවෝ මොනුඹරෝ බලබල වටේවල් ඇදලා ඉතින් යන්න විදිය ගහගෙන යන්න. ඉතින් ඒ වගේ අවවාද අනුශාසනා ඒවා මුකුත් කරන්නේ. ඉතින් අර අනිත් දේවල් කරගෙන ඉතින් ඒ භික්ෂුව ඉන්නේ ඉන්න ඒ භික්ෂුවට ඒ සම්මාදිට්ඨිය කියන පවුර අහු වෙන්නේ ආරියස්ථාංග මාර්ගය කියන පවුර අහු වෙන්නේ නැහැ. නිවනට යන්න හම්බෙන්නේ මොකද මේ විදිහට වැඩ ඒ වගේම මේ මිනිස්සු කියනවානේ දැන් අපි අස්වාමීන් වහන්සේ මෙහෙම කරු මෙහෙම කරු කියලා කියනකොට ඒ වික්ෂුණාවිත් මොකද මේ වගේ විදිහට කර කර ඒව කරනකොට වෙනවා ඒ කුසලයක් නැහැ කියන්නේ කුසලයක් තියෙනවා වෙනස් තියෙනවා වෙනවල දේවල් කරද්දී හැබැයි නිවනට යන්නේ නැහැ මොකද ඒ තරම් ඒ වගේ මේ නිවන කියන කාරණා වෙන එකක් අතහැරීමක් පාරමිතා පුරුණ උත්තරමයන් වහන්සේලා ඉන්නවා. ඒ කට්ටිය හොඳ දේවල් කරගෙන මිනිස්සුන්ට දේවල් කරගෙන ඒකේ ඉන්න එක වැරද්දක් නැහැ. ඒ උන්වහන්සේලා ඉතිරිපත් වෙනමුත් කවදා හරි දවසක උන්වහන්සේලාට ඔය වැඩ අද හරින්නේ අමිටත් මෙහෙමයි මම මොකට මෙහෙමයි මේ බාධක තියෙන එක. ඊළඟට තව ආ එකක් තියෙනවා ගහක් තියෙනවා මේ ගහ වැටෙනවා ගහකට ගඟට වැටෙනවා. එහෙම නැත්නම් මෙතන එතන වැල්ලට වැටෙනවා. වැල්ලෙන් එරිලා එතනම නිරාපත්. එහෙම නැකල් දෙනින් ගත් වැල්ලට වැටිලා එතනම නිරාපත්. ඒක තමයි මේ ප්‍රත්‍යට ඇලීලා අධික විදියට ආහාර අරගෙන ඒ විදිහට ඉන්නවා නම් ප්‍රති පරිභෝජනය කරනවා නම් අන්න එයා මොකද වෙන්නේ? ඊයේ කොහොමද? අන්න පංච කාමයන්ට අහු වෙනවා. මොනවද අහු වෙන්නේ? පංච නීවරණ කාමච්ඡන්දේට ව්‍යාපාදයට තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ වලට අහු වෙලා යන්න විදියක් නැහැ. අර නීවරණ කියලා කියන්නේ නිවන වාස්තිය. නිවන වහන ධර්ම සාධික. දැන් මම උදාහරණයක් කියලා කියනකොට යම් කිසි කාමච්ඡන්දයක් කියලා කියන්නේ මොකක්ද? ඔය කාමයකට තියෙන නේද? ඔය කාමයේ කියපුවාම දැන් ඉෂ්ඨකාන්ත මනාප රූප තියෙනවා හැදෙනේ. කනට එන ශබ්ද තියෙනවා. ඒ වගේ පංචකාමය ගන්ධ රස දැන් අපේ මුත්‍යානාන්සේ ජීවනයේ පළවෙනි ධර්මදේශනාවේ මම කාමසුකල්ලිකාන යෝගයෙන් අයින් වුණා කියන්නේ. ඒ වගේම අත්තිකලමතාන යෝගයෙන් අයින් වුණා කියන්නේ. මොකද මේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ? සාමාන්‍ය සබුදන එක කියලා කියන්නේ පංචකාමයන් දෙන එක. දැන් රූප දෙන්නව. ඉතින් කල්පනා කරනවාකට සැලසුම් කරනවා කතා කරනවා රූප දෙන්න. මොන රූප දෙන්නද? කැමති රූප. මම එහාට මොන රූප දෙන්නේ? හෙට මම මොන රූප දෙන්නේ? මම මොන කතාවද බලවන්නේ? මොන කරපෙන්න? ඒ රූප දෙන පංච සම්. මොන සත්‍ය දහන්නේ? මොන සිංහව දහන්නේ? කොහෙන්ද ඒක හදපටේ ගන්නෙ? තේලියක ගන්නෙ. ඒ ඉතින් මේවට අවුලෙන්නේ. ඉතින් යන්න විදිය මොන විදියට කන්නේ? මොන විදියට රසද? ඒ වගේ. අනේ වගේ පංචකාමයන් මොන જાතිය සුවඳ විලවුන්ද දරන්නේ? මොනත જાතිය වෙච්චීද දරාගෙන නේද? ඒව පරිහරණය කරන්නේ. අර ඒ වගේ පංචකාමයන්. ඉතින් මේවට ඇරෙනවා. අධික විදියට ඇරිලා ඉන්න අද යන්නේ විදියට. මේ විශ්වටත් ඒවයි. හරියට මේක කියන අන් නැති මහලු ගුණෙක් මහලු ගුණෙක් සුනකරලකට අරිනවා. මොකද ඒ සුනකරලකට අරින්න ගාව අර ගුණාව මරාගෙන තමයි එහෙනම් පංච නීවරණයත් අපිව මරාගෙන කන අපරට යන්න කලින් නිවන්ට යන්න කලින් කලින්ම යන්නද දෙන්නෙම නේ හිතන්දා දෙන්නේ එහෙනම් පංච නීවරණ කියන කාර්යය ඊළඟට සමහර දස් තියෙනවා අර ගඟ මැද තියෙන ගල් ඔය දෙකක් අතර මැද තියෙනවා කවදාවත් අර ගල්ින්ද මේ ගහ ගලවගෙන යන්නේ එහෙමම තියෙනවා එතකොට ගඟේ වතුරත් ඒ ගහින්ද දෙකට බෙදලා යනවා. හැබැයි කවදාවත් ගහන ගැලෙන්නේ නැහැ. අර කල් දෙකත් එක්ක තියෙනවා. මේ දැඩි දෘෂ්ටිගත පුජ්‍යය. ඒ දෙකියලගෙන ඉන්නවන් සමහර අය. තාම ඒ වගේ දෘෂ්ටිගත වෙලා ඉන්නවා. දැන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා එහෙම කියලා තියෙනවා. දැන් එහෙම අල්ලගන්න. දැන් භාගතුන් වහන්සේගේ බුද්ධ භූමිය මොකද වෙලා තියෙන්නේ? අයින් කරනවා. කුසලයක් අකුසලයක්. අකුසලයක්. ඉතින් මේ වගේ මිත්‍යාදෘෂ්ටි ශ්‍රී ලංකාවේ නෙවෙයි ඒක ඉන්දියාවේ නැති. ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටික වගේ දෘෂ්ටි ගත්තාම ඒව කඩන්න පුළුවන්කම ඇත්තෙම නැහැ. ගංගාවේ තියෙන ගස දවසඳෙන් පල්ලහැට යන්නේ වගේ යන්නේ නැහැ. ඒ දෘෂ්ටිගත පොච්චිය. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? හුඟක් වෙලාවට ඉන්න භික්ෂුන් වහන්සේලාට අනිත් අයට කේලම් කිය. අර නේද? ඒ කාය ඝට්ටනේ කරමින් ඒ වගේ හැදෙනවා. ඉතින් යන්න විදියකුත් නැතුව. ඊළඟ එක නිදහස් තැනක තියෙනවා හොඳට අහස පුරා පැතිරිච්ච ගහක්. ගම් පිටණියක් වගේ තැනක් කියලා ඒ ගහ තියෙන පිටණියක. හැබැයි ගඟට ගොඩා දුරයි. ගම්මතරක් වගේ එකක් ආවම අවුරුද්දකට දෙකකට සැරයක් යන්තම් දෙමිලා. ගහගෙන යනවා පල්ලෑ. ඉන්දලා හිතර තමයි නේද? දැන් සමහර පින්කම් කරනවා වගේ තමයි අවුරුද්දට කීතර පින්කම් කරන්නේ. එකපාර. දෙපාර. ඉඳලා හිතට දෙමිල යනවා. එහෙනම් ගහගෙන යන්නේ. ගහගෙන යන්නේ. එතකොට මේක පෙන්නනවා දැන් ඔය පිටිසර පැත්තක ධර්මයේ දුර්ලභ පැත්තක ඉන්න විසුණු වහන්සේ නමක් ඉන්නවා කියලා හිතන්න. ඉතින් මේ විසුණු වහන්සේ මේ අනිත් ඔක්කොම දැන් උන්වහන්සේ ඉඳලා හිටන තව දැන් ඒ වගේ මේ මේ පැත්තක දැන් හිටන විසුණුහන්සේ නෙවෙයි කෙනෙක් නෙවෙයි. නමුත් සාමාන්‍ය ජන ජීවිතය ගත කරන කෙනෙකුට නම් ධර්මය අහන්න පුළුවන්ද? බෑ නේද? ඉඳලා හිටලා තමයි ස්වාමීන් වහන්සේනම වැඩි වෙන්නේ. ඒ වගේ පැතිවලට. ඉතින් අහින්නේ නැහැ. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ පතිරූප දේශ වාසෝච පුබ්බේච සත පුඤ්ඤතාච ඉතින් ඒ වගේ දුෂ්කර පැතිවල වාසය කරනකොට ඒ ඉන්න පුද්ගලයන්ට ධර්මයේ නෙදෙන්න සම්මාදිට්ඨියට ඒගොල්ලෝ වෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේ තමක් ගත්තා මේ වික්ෂුවකට කියනවා මේ පිටිතර මේ වගේ ඉඳගෙන මේ ධර්මයේ දුර්ලභ ලැබෙන පැත්තකට ගිහිල්ලා උන්වහන්සේ හොඳට වේර විහාර පන්සල් කරගෙන ඉන්නවා. හරි මිනිසුන්ගේ ඉතින් හොඳට හිත දින දිනාගෙන ඉන්නවා. ඉතින් ඔය සාධික්ෂුන් වහන්සේලා යනවා ඒ පැත්තට. භාවනා කරන්න නම් අර පැත්තට ගියොත් නිෂ්කලංක කරගන්න පුළුවන්. ඉතින් වික්ෂුන් වහන්සේලා යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අර වික්ෂුන් වහන්සේලා ආපුවාම පාවතිවරු ගාලා හොඳට ආවතේව කරනවා. ඒ වික්ෂුන් වහන්සේලා අහන ඔබ වහන්සේද මේ චෛත්‍ය හැදෙන්නේ එහෙමයි. මේ බෝධි හැදි ඔබ වහන්සේද එහෙමයි. ඉතින් එයාට දැන් හොඳ මේ ගෞරවස්තෝක ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට ඉන්නවා. ඉතින් අනිත් දේවල් කරනවා. උන්වහන්සේලා ඉඳලා හිටලා වරි. එහෙනම් පවුවදා දවසේ කියන ඔබ වහන්සේලා අපි කච්චිමේට පින්න පාති වදින්න. පින්න පාති වදින්න මිනිස්සු රැස් වෙනවා. මෙන්න මේ ස්වාමීන් වහන්සේ ධර්ම කතිකයි. මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට කමතහන් දෙන කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. ඔයාලත් ඇවිල්ලා බණ අහන්න කියලා මිනිස්සුන්ට ඒ ධර්ම දේශනා කරන්න ඔක්කොම දේවල් කරනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ බණ අහන්නේ කරලා දෙනවා. දැන් යන්න පුළුවන්. ඔන්න අවුරුද්දකට සැරයක් විතර ඔක වෙනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා හකෝ ගියාට පස්සේ ආන අර ස්වාමීන් වහන්සේ මොකද්ද කියු බණ ඒ අහලා නැහැ වැඩ. ඒගොල්ලොත් එහෙමයි ගෙවල් බණ කරනවා වැඩ කර කර ඉන්නවා අන්තිමේට බණ මොනවද කියේ කියලා දන්නේ නැහැ. මේ අහුවෙන්නේ කියන අයද එන කාටිද තේ හදන්නෝ නේද? දැන් බණ තියෙන වෙලාව ඔක්කොම කර කර ඉන්න. ඇවිල්ලා පිටක් කරගන්න බැලේ. බලපුවම එදා මොනවද කරන්නේ? පරණ වැඩේ මෙතේ හදනවා. සංග්‍රහ කරනවා. ඕනේ හ්ම්. ඉතින් ඔන්න ඔයගේ නම් ගාගෙන යන්නේ. ගාගෙන යන්නේ. එහෙනම් ඊළඟ එක තමයි මේ ගඟ මැද තමයි මේ ගහ තියෙන්නේ. හැබැයි හරි පොඩි මෘදු ගහ. ඒ කියන්නේ ගංගාවල් මැද පොඩි ගස් තියෙන්නේ. අයියෙන් වතුර ආවම මොකද වෙන්නේ? නැමීලා යනවානේ. සතර අරුණා අය පිස්සේ. නිකන් අර ඔලුව නව නව දිගරිනා ඒ දාන් ඒ වගේ ගස් කවදාවත් යන්නේ නැහැ. ඇයි? නැමිලා යන වතුර එනකොට අයිස් අය නැමෙනවා අයිස්. ඒක මොතු මොන ගැටි තියෙන අය. ඒ කියන්නේ දැන් ඔන්න හොඳට මිහිරිව ධර්ම දේශනා කරන වික්ෂුන් වහන්සේ නම. එතකොට එහෙම විහෙර විහාර කරගෙන ඉන්නකොට අනෙක් භික්ෂුන් වහන්සේලාට හිතෙනවා මේ ස්වාමීන් වහන්සේලා ලොකු සේවයක් කරනවා. ඒක උන්වහන්සේටත් මේ මාර්ගය කියලා දුන්නොත් හොඳයි. අපි කච්චිය වටින් උන්වහන්සේට මේ මාර්ගය කියලා දෙන්න. දැවැත්තු ගාවටත් එනවනේ සමහර භාවනා කරපු අය එහෙම අපි භාවනා කරන්න යමු කියලා කියන. ආන් ඒ වගේ නේද? ආන් ඒ වගේ තමයි මේ විචුණාන්ද ළඟටත් යනවා. ඉතින් ගියාට පස්සේ ආ ඔබ වහන්සේ මේ වැඩේ ඉන්නවා හරි සතුටුයි හොඳට පන්සල කරගෙන යනවා. ඉතින් උන්වහන්සේ සතුටු වෙනවා. ඒ උපවාසලයි වැඩි. උපවාසයට මේ විදර්ශනාව කියලා දෙන්න. භාවනාව කියලා දෙන්න. ඉතින් අපිත් එක්ක වැඩි මහවචන අහවල් දැන් හොඳ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රෙක් ඉන්නවා, කමතහනරම් භාවනා කරනවා. අනේ කොච්චර දෙයක්ද? අර කියනවා හැමෝම. මම වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ. කොච්චර දෙයක්ද? මමත් කැමතියි. මටත් දැන් එහෙම කරගන්නයි ඕන. එහෙම කියනකොට එහෙනම් අපි හෙටම පිටත් වෙමු. හෙටම පිටත් වෙමු කියපුවාට පස්සේ ඔන්න පහවදා දැන් දානිය කියලා ඉවර වෙලා මේ පොඩි හාමුදුරුවන්ට මහන්සියද නේද? එහෙනම් අද බෑ අපි හෙට යමු. ඔය පාත්‍රක ඉවරයි යන්න අමාරුයි නේද? එහෙනම් හෙට යමු. එහෙනම් ඊළඟ දවසේ පින්න පාපේ අරිනකොට අර ස්වාමීන් ගමේ ඉන්න 10 ගාන අර ස්වාමීන් වහන්සේලා ඇයි වෙන්නේ? මාව මේ භාවනා කරන්න කියන්නේ. මේව විදර්ශනාව කියලා දෙන්න. මගේ යහපතට වෙන්න තියෙන්නේ. ඒක ඔබ වහන්සේ කැමති වුණාද? එහෙමයි මම කියන්න කැමති වුණා. ඒතෝට හාමුදුරනේ අපි හදපු දාන ශාලාව ඔබ වහන්සේ නිහඬයි. එතකොට අපි මේ බුදු කියේදී ඔබ වහන්සේ මේව බලාගන්නේ කියන. මේ හැම දෙයක්ම කරේ ඔබ වහන්සේ බලාගන්නේ කියන. අනේ යන්න එපා ආමුදුරනේ කියලා අඬනවා. දැන් මොකද? අන්නකොට ආමුදුරන්ට හිතෙන ඇත්ත තමයි මං කිව්වොත් කවුද මේවා බලාගන්නේ. අන්න හිත මොදු වුණා. ඊට පස්සේ පහුවදා දවසේ ආමුදුරට කට්ටිය කියනවා "ඊය වඩින්නේ නැද්ද? මට මේ තව කටයුතු ටිකක් තියෙනවා. මම කරලා පස්සෙම වඩින්න." ඔබ වහන්සේලා වඩින්න. ඉතින් මේක දැනගත්තේ ස්වාමීන් වහන්සේලා වඩින්න. ටික කාලයක් ගියාට පස්සේ ආරංචි වෙනවා මේ ටික කාලයක් ගියාට පස්සේ ආරංචි වෙනවා අර අර ස්වාමීන් වහන්සේ භාවනා කරලා rahat වෙලා. එයාට උත්තර කල්පනා එනවා. ඊයේ නැති එකමයි හොඳ. මං ගියාට පස්සේ කවුරුහරි ධර්මදර පිටුනාලේ නමක් ආවා නම් මගේ දායක ටික ඔක්කොම ටික අල්ල ගන්නවා ඉවරයි ඒක ඔක්කොම. පස්සේ ආරංචි වෙනවා rahat වෙලා අර භාවනා කරපු එක හාමුදුරුවෝ අයියෝ මට තියාගන්න බැරි වුණා. මට කරගන්න බැරි වුණා. මෙච්චර කියලා කියලා. අන්නේම ඒ ජීවිතෙත් එහෙම. ඔය අත්තන්ට එක එක වැඩ වැඩ කී කියා පව් කරලා අන්තිමට බැරි වුණානේ කියලා තමයි කියන්නේ. ඊළඟට අරහත වැටි යති ඒ දණ්ඩක් වගේ මේ ගහ වැටෙනවා. අර ගඟක් මැදට වැටෙනවානේ. ඒ දණ්ඩක් වගේ අරහත් ඒකේ කිඹුල්ලු සත්තු ඔක්කොම ඉන්නවා. හැබැයි කවදාවත් ඒ ගහක් පහළට යන්නේ පහළට යන්නේ. ඉතින් පහළට යන්නේ නැති නිසා ඒ කවුද? මේ ධර්මයේ එහෙම හොඳට ඉගෙනගෙන ඉන්න කෙනෙක් ඕන තැනකින් අහපුවා පුළුවන්. වික්ෂුණාන්දේ නමස් කරන්න පුළුවන්, ඊයේ කරන්නත් පුළුවන්. හැබැයි මෙයා දැන් වික්ෂුණාන්දේ නමස් නම් මේ ඒ විහාරස්ථානයේ කටයුතු කරගෙන ජීවනට වේස එහෙම නැත්නම් විරිය අඩු කරගෙන ජීවත් වෙනවා. ඔක උදාහරණයක් අටුවාවේ පෙන්නනවා. දැන් මේ වික්ෂුන් වහන්සේ නමක් තමගේ ගෝලයෙම හොඳට හදාගෙන ඉන්නවා. ඒ ඉඳගෙන ඉන්නකොට ඒ වික්ෂුන් වහන්සේ කල්පනා කරනවලු මේ මේ විහාරයට කොච්චරක් දේපල එහෙම තියනවද කියලා බලනවා. ඒ තියෙන දේපල අරන් ඒ කට්ටියට මේවා බෙදලා දෙන්න ඕන. ඉතින් ගිහිල්ලා අර තේර ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා අහනවලු මෙච්චර කොච්චරක් තියෙනවද? අච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා. එතකොට ඔබ වහන්සේලා ඉතින් මේවා බෙදලා කට්ටියට බෙදලා දෙන්නකෝ. මේවා මේ තාසනේ පවතින මේ රජවරුන් මේවා පූජා කරලා තියෙනවා. අවස්සන් ඕනේ. එහෙම කියපුවාම අර මේ ඒ තේර ස්වාමීන් වහන්සේලා කියන අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේම කරන්න. අපි ඔබ වහන්සේ ඔබත් කරන්න මේක. ඔබ වහන්සේ කැමතිද? ඒක සෝකේ. ඉතින් ඒව කර කර ඒ ආවල් කුඹුරු කරේ ආවල් ගම් කරේ කිය හොය හොය ඉතින් ඒවා निराකරණය කර කර අර ධර්මයේ දැනගෙන හොඳම ධර්මයක් දැනගෙන ආර්යවංශ දේශනාව, සත්‍ය විනීත සූත්‍ර දේශනාව මේවා ඉගෙනගෙන හොඳට තියෙනවා. හැබැයි අර විදිහේ දේවල් කරනකොට යන්නේ නැහැ. දැන් ਉਹ ඔක්කොගෙම අයින් වෙලා අන්න වැටෙන පහළද ගඟට කොටේ. වැටෙනවා. දැන් තමයි ගඟ පහළට යන්නේ. ඔන්න ගඟ පහළට යනකොට තමයි ඒ කොටේ මෙතරට එන්නේ නැත්තා. මෙතර කියලා කියන්නේ ආධ්‍යාත්මික සදායතන. ඇස කන දිවනාසය කය මන. මෙතනට එන්නේ නැත්තා. ඒ කියන්නේ අපේ ඇහැ කියන එක හරියට අවබෝධ කරගත්තේ නැත්නම් ඇහැ මගේ කියා ගන්නවා. කනත් එහෙමනේ. මොනවද මේ ඇහැ හැදෙන්නේ කියන්නේ? පඨවි ආපෝ තේජෝ වායු ධාතුව. ධාතුවෙන් හැදිච්ච ඇහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අන්න එහෙම ගත්තොත් අර කොටේ වැටුනහම අන්න මෙතරට ඇවිල්ලා ඉන්න යන්නේ නැහැ. පහළට ගහගෙන යන්නේ. ඊවනට යන්නේ. ඒ වගේම එතරට එතර කියලා කියන්නේ බාහිර අරමුණු. බාහිර අරමුණු ඇහැට වර්ණ රූප, කනට ශබ්ද රූප, නායට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප, මනට ධම්ම රූප මේ අරමුණුත් එක්ක එයා කටයුතු කරනවා නම් අන්න එයා ඉර වෙනවා. මේ කොටේ එතරට ගිහිල්ලා ඉර වුණා වගේ. යන්නේ පහළට. ඒකෙන් තමයි කියන්නේ. පොඩි වෙලාවයි ඉන්න අපිට තියෙන්නේ. එන එක එහෙම මෙතරට එන්නේ නැත්නම් මෙතරට යන්නේ නැත්නම් එහෙනම් මේ කොටේ මුහුත් දැන් ගඟට වැටලා තියෙන්නේ හැබැයි මැද කිඳා බහින්න මැද කපාටම කිඳා එහෙනම් මැද කිඳා බස්සොත් දැන් මොකද වෙන්නේ මැද කිඳා බැස බහිනවා කියලා කියන්නේ නන්දි රාගයට කියන නමක් කියලා කියනවා නන්දි රාගය නන්දි රාගය කියලා කියන්නේ පින්නතුනේ අපේ අභ්‍යන්තරයේ තියෙන කැමැත්ත. දැන් අපි හැම දෙයකටම කැමති නෑ. හැබැයි තමන් කැමති දේ දකින්නකොට මොකද වෙන්නේ? දැන් ආහාර ගත්තාම හැම කෙනෙක්ම එක එක කෙනා කැමති එක එක ඒවා. දැන් මේසෙක ආහාර තියෙනවා. තමන් කැමති ආහාරය දැකපුවම තමන්ගේ අභ්‍යන්තරයෙන් එනවා නේද මම මේකට කැමතියි කියලා. දැන් කැවිලි જાති ගොඩක් දැන් ඔන්න අවුරුදු මේක තියෙනවා. තමන් කැමති එක දැකපුවම මොකද වෙන්නේ? ඇතුලෙන් ඇවිස්සෙනා නේද? මම මෙන්න වැලිතල කපන්න කැමතියි. මම මෙන්න කොකිස් කන්න කැමතියි. දැකපු ගමන් ඇවිස්සෙ. ආන් ඒකට කියනවා මොකද්ද? නන්දි රාජ. එහෙනම් ඒකත් මොකද? යන්නේ නැහැ. පහළට ගාමන් කරන්නේ අහුවෙ. ඉතින් අන්න ඒක හොඳ දෙයක් නෙවෙයි. එහෙනම් ඒක මැද කිඳා බහින්නේ නැත්නම් ඒ වගේම ඔය මැද තියෙනවා පොඩි දූපත් වගේ ඒවා ගංගාවේ අර කොටේ ගිහිල්ලා ඒ රූපක විහිර වුණොත් ඒ මොහොතට යනවා. යන්නේ. ඒකට කියනවා අස්මිමානයි කියලා. ඒ උදාහරණයෙන් පෙන්වන්නේ අස්මිමානයි. මොකද මේ අස්මිමානයි කියලා කියන්නේ? මම කියන කෙනා. මම. දැන් අ ගෙදර යනකොට අපි ගෙදර කොහර ගිහිල්ලා ගෙදර යනකොට ගෙදර තමන් අත්තක් කරලා අතුගාලා කරලා ගෙදර යනකොට ඔක්කොම බඩු තැන් තැන් වල ඉදික් කරනවා. තරහ යනවද නැද්ද? තරහ යනවා නේ. ඇයි තරහ යන්නේ? මන් තිබ්බ බඩුව මන් තිබ්බ දන නැහැ. එහෙනම් මම කියන කෙනාව කඩපු හින්දානේ තරහ ඒක තමයි මම කියලා කෙනෙක් නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න නැති ප්‍රති නැති දෙයකට. ඒ හින්දා තරහ යනවා. ඉතින් දැන් ওই ප්ලාස්ටික් පුටුවක වගේ ඔන්න එක තැනක තමන් තියලා දැන් තව තැනක තියලා එක්කෙනෙක් තිබ්බ ගමන් දැන් තරහයි. ඉතින් ඕක දැනගත්තා නම් මේක ඔතන තිබ්බත් එකයි එතන තිබ්බත් එකයි කියලා තරහ ගන්න දෙයක් තරහ ගන්න දෙයක්. ඒවා ගැඹුරින් ආදාරන නොලුවට දෙන්න ඕනේ. මේ සංඥාව කොහොමද ඒව ගන්නෙ නැතුව ඉන්නේ කියලා. එතකොට මේ විදිහට ගොඩට ගහන්න නැත්නම් අභිමානේ මම ස්ත්‍රිය මම පුරුෂයා මම වෛද්‍යවරයා මම නීතිඥයා එහෙම කියලා ගන්නෙත් අපි මේ අස්මි මාන දැන් අපේ කච්චියට බයිනකොට නේ තරහ යන්නේ. ඇයි යන්නේ? මගේ. දැන් ඔන්න වෛද්‍යවරුන්ට බයිනකොට වෛද්‍යවරු උද්ඝෝෂණය කරනවා. නීතිඥවරුන්ට බයිනකොට වෛද්‍යවරු උද්ඝෝෂණ කරනවා. නෑ. එහෙනම් මගේ කච්චිය. එහෙනම් ඒ අස්මි මාන. මගේ කච්චිය. මගේ ගමකට ප්‍රශ්නයක් කරනකොට ගමේ කච්චිය බයිනවා නේ. අපි අල්ලපු ගාමේ කච්චිය ඒකට එන්නේ. හැබැයි ඒ ගමේ ප්‍රශ්නයකට ඕගොල්ලෝ යන්නේ නැහැ. ඇයි මගේ මගේ කියන එකත් අල්ලන්නේ. එහෙනම් යනවද මගේ කියලා එකක් තියෙනවා. මට කයක් නැහැ. හිතත් මේ පැවැත්ම මොනවද මට තියෙන්නේ? මේ ඔක්කොම දේන සබා ධර්මයේ ක්‍රියාකාරීත්වය විතරයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ බොරට ගහන්නේ නැත්නම් ඒ වගේම මේක මිනිසුන් ගන්න නැත්නම් මේ කොටේ මිනිස්සු ගන්න නැත්නම් කවුද මිනිස්සු ගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ යම් වික්ෂුන් වහන්සේ නමක් මෙතන මේ ගිහියන් එක්ක එකතු වෙනවා. එකතු වෙලා ගිහිය සතුට වෙනකොට සතුට වෙනවා. දුක් වෙනකොට දුක් වෙනවා. දැන් අපි හිතන්නකෝ ගිහි කෙනෙකුට හොඳට හරියන තමන්ගේ දායකයෙකුට වික්ෂුණාන්ගේ සත්‍යය. එන වික්ෂුණාන්ගේ සත්‍යය. එතකොට ගිහි කෙනෙක් දුක් වෙනවා නලනවා. අනේ තාත්තා මැරිලා අනේ බලන්නකෝ. වික්ෂුණාන්ගේ දඬනවා. යන්න දැයතොට. ඇයි? භික්ෂුව කියන්නේ ඒවට හෙළ වෙන්න කෙනෙක් නෙවෙයි. දැන් හෙළ වෙන්න කෙනෙක් නෑ. මේ ගිහියට මොකක් වුණත් අපේ හිත අපේ හදා ගන්න ඕනේ. ඉතින් ඔයත් උත්තරමයි. පිටකච්චියට මොනවා වුණත් ඔයාලගේ හිත හදාගත්තා නම් ඒ අය සතුට වෙනකොට සතුට වෙන්න දුක් වෙනකොට දුක් වෙන්න ඒව ප්‍රශ්නයක් නෑ. මොකද සතුට වෙන්නේ මොනවා හින්දාද? ඔය පටවිය ආපෝ තේජෝ ආයෝ වගේ දේවල් වැඩි වෙන හින්දා හදට වෙනවා. ඒක අපිට වෙන දෙයක් වෙනවා. දැන් ලොකු ගයක් හදනවා කියන්නේ පොඩි ගයක් සිද්ධ කියන්නේ. දැන් පොඩි ගයකට වඩා ලොකු ගිය අතු ගන්න වැඩි බඩු. ඒක වැඩිපුර අතු ගන්න තියෙන කෙනෙක් අයියෝ අර අදුක් කිනා කියලා හදට වෙනවද? නෑ නෑ. එතකොට දැන් අපි දුන් ගයක් තිබුණ කෙනාට කලාගෙන ගියා. දුක් වෙනවනේ නෑ. ඇයි? මේ ඇති වෙච්ච දේවල් නැති වෙනවා. ඒක තමයි ඒක දැනගත්තට පස්සේ නිසායයි. ඕන දෙයක් බාර ගන්න සූදානම්. ඒ වගේ එහෙනම් මේ මිනිසුන්ගේ ගැනීමක් වෙන්නේ නැත්නම් මේ කොටේ මිනිස්සු ගත්තේ නැත්නම් ඒක මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය තියෙන කෙනා ගහගෙන යනවා. ඊළඟට මම මිනිසුන් ගන්නවා. ඒ කියන්නේ ඔය ගංගාවල ඉන්නවා ඔය පේන්නේ නැහැ. අමනුෂ්‍ය භූතයෝ විකට්ටේ නාගයෝ ඉන්නවා. මේගොල්ලෝ ගන්න පුළුවන්. ඒ නොමනසුමින් ගැනීම කියලා කියන්නේ මම මේ සීලෙන් හුතෙන් කල්පනා කරනවා එක්තරා දෙවියෙක් හෝ දේවනිකාය ප්‍රාර්ථනා කරගෙන ඒ සීලය රකින්න. දිව්‍ය ලෝකයන්. එනම් දිව්‍ය ලෝකයන් දෙසින් දැකපුවාම අයපාර මොකද වෙන්නේ? දිව්‍ය ලෝකයයි ඊළඟ අය සතර පායට නැති. බුදු පියාණන් දේශනා කරන්නේ ආර්ය සීලය. මොන සීලයක්ද? ආර්ය සීලය. ආයශීලයේ කියලා කියන්නේ කොහෙවත් අල්ලන්නේ නැති එක. ඒක උපාදාන රහිතයි. ඒක ජීවබ්බත උපාදානේ අයින් වුණා කියලා කියන්නේ. ඉතින් මේ වගේ සමනසුන් ගන්නෙ නැත්නම් එහෙනම් මේක පහළට ගහගෙන යනවාමයි. ඊළඟ තමයි සුලියකට අහු වෙන්නේ නැත්තම්. දැන් මේක සුලියකට අහු වෙලා පාවත නැතකොට ඉඳාබයි. එහෙනම් සුලියකට අහු වෙනවා කියලා කියන්නේ පංච කාමී. ඉතලක් කියන්නේ පංච නිවරණය කියන්නේ. එහෙනම් පංච නීවරණය වගේම තමයි පංච කාම. ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. මෙන්න මේවා පස්සේ පෙළෝනවා කියලා කියන්නේ ප්‍රමාදයි. කොහටද ප්‍රමාද? නිවනද? නිවන ප්‍රමාදයි. ඉතින් ඒ නිවනට තියෙන ප්‍රමාදය නිසා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කමක් නැහැ. කොටේ හිටිනවා එක තැන. ඊළඟ එක තමයි මේ කොටේ ඇතුළට කුණු වෙලා එතනම ගිලා බහිනවා නම් ඒ යන්නේ නැහැ. කොටේ එතනම කුණු වෙලා ඇතුළට ගිලා බහිනවා කියලා කියන්නේ මොකක්ද? කෙනෙක් සුසිල් වෙනවා. ඒ කියන්නේ ශික්ෂාපද කරනවා. ඒ නවකලේ විරත වෙනවා. මේ අකුසලේ නිරත වෙලා ඒ ලාමක ගති මායාව වගේ තියෙනවා වැරද්ද කරලා වැරද්ද වහගෙන ජීවත් වෙනවා කෙලස් තියාගෙන ජීවත් වෙන්නේ ඉතින් එහෙනම් උඩින් කොච්චර නෑවත් ඇතුළ මොනවද තියෙන්නේ ඕන ඇතුළකුන් යන්න පුළුවන් හැබැයි උඩින් පෙන්නනවා හොඳ සාන්ත දාන්ත තීන්ත කුඩුවක් හැබැයි ඇතුළ කොනක් එහෙනම් මෙන්න මේ කුණ කියනකම් ගහගෙන යන්නේ විශ්වක් ඒවා ගියෙක් ඒවා ඔක්කොම උඩින් පෙන්නවා අභ්‍යන්තර තියෙන එකනේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ පිටින් කොච්චර නෑවත් ඇති වැඩක් නෑ අභ්‍යන්තර ස්නානය කරන්නේ මෙන්න මේ කරුණු කාරණා ටික සම්පූර්ණ වුණා නම් ඒ කියන්නේ මෙහෙම හිතින් නැත්නම් මේ රංගක වැටුණු කොටයක් අනිවාර්යයෙන්ම මහ මෝදට ගහගෙන යනවා. මනාවනොත් මෙතර තෙන්නේ නැත්නම්, එතරට යන්නේ නැත්නම්, මැද කියලා බහින්නේ නැත්නම්, ගොඩට ගහන්නේ නැත්නම්, මිනිස්සු ගන්නෙ නැත්නම්, නොමිනිස්සුන් ගන්නෙ නැත්නම්, සුභයකට අරු වෙන්නේ නැත්නම්, ඒ වගේම ඇතුළත කුණු වෙන්නේ නැත්නම් ඒක ගහගෙන යනවා. කාටද මහමුදට. ඒ වගේ සම්මා දිට්ඨිය කියන එක එනම් අර නිවන නැවති මහමුදටම ගහගෙන යනවා මේ ටික කාරණා ටික අයින්නවා. එහෙනම් මේ සම්මා දිට්ඨිය නිවනටම නැඹුරු වෙලා තියෙන්නේ ගංගා නම් ගඟ මුහුදට නැඹුරු වෙලා තියෙනවා. එහෙනම් මේ විදිහට සම්මා දිට්ඨියෙන් නිවන්තම නැඹුරු වීමට මේ දේශනාව හේතු වේවා කියලා අපි දේශනා මෙතන අවසන් කරනවා. අවසන් යටපත් කරගත්තා. මේ සියලු කුසල ධර්මයන් පුණ්‍ය ශක්තිය ඒ දායකත්ව දරපු අයගේ අරමුණු ඒ ආකාරයෙන් සිදු කර ගැනීමට අප නමින් මේ පරිලෝකියා වූ මේ පරිලෝකයේ ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වීමට එවගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වීමට ඒ සියලු කුසල ධර්මයන් පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අප සෑම සිදු දෙනාටම නිරුත් නිරෝගී චිර ජීවනයේ ලැබ කෙලවරමා මා නිරෝධ සුවෙන් සුවපත් වෙනට මේ සිල් ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාස්කාරය ප්‍රාර්ථනා එත්තවතාචම් හේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ තත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සෝත්සෝ සිරදිනාතුම් තෙරුවන් අද ධර්මානුශාසනාව ප්‍රදත්තු ගෞරවනීය දේශකයන්න් වහන්සේ ධම්මහර වේළුමනාරාම විහාරවාසී පූජනීය සුචිත ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු සාදු සාදු සාදු ඔබට මේ ධර්ම දේශනාවේ සංකතයට යොකසපතියක් ලබා ගන්න පුළුවන් කතා කරන්න බිඳුව 1 1 30 10 82 දුරකථන අංකයට ඔබත් නිවන් ධර්ම දේශනාවට දායකත්වය ලබා ගන්න නම් කතා කරන්න බිඳුව 1 1 2 69 72 40 දුරකථන ගානේ අපේ මේ චාරිත්‍ර වාරිත්‍ර අපි මේ අනුගමනය කරන දේවල් අපේ ජීවිතයටත් ගොඩක් සම්බන්ධ කරගත්තොත් අපිට හැමදාම සතුටින් ආචාරශීලීව ජීවත් වෙන්න පුළුවන්. ඒකයි අම්මා හිමාවට කියන්නේ නැත්තේ. අවුරුද්දේ තමයි ඒ දේවල් අපිට මතක් කරලා දෙන්නේ. අවුරුද්ද දවසේ ප්‍රදේශීය සේවය සම්මේලනයේදී ඔයාලා තියෙනවා. සෙන්සුරාදා හවස 5:05ට පෙරොන්නාවේ පසුබිම් වැඩි 1යි දැකිලා. ලංකාවේ අංක එකේ QST R2500 අනුශක්තිමානී කම්පි දෙලිතානාමදායි සිමිලට නිරන්තරයෙන් දේශන කොට නගන අපගේ ශක්තිය. ඉතාමත්ම